බැඳ වැඳුම් ලබන්නේ සෑම දෙනාහට පින්කෙතවන්නේ महा පස්සාමි සුගතන් බුද්ධන් ලෝකජෙත්තන් නරාසහන් නමාමි සුගතන් ධම්මන් නියානිකං සුදේශිතන් නමා ගමාමි සුගතං ගෝනින් අස්වත්තං ලෝක පූජිතං වීත තණ්හං වීත දෝසං වීත මෝහං අනාසවං වන්දේ උපරථානේ උපාතිත්ථිතං සාරීරික ධාතු මහෝදි බුද්ධ රූපං සතරං යස්ස මූලේ නිසින්නෝර සම්මාදි විජයං මහා පත්තෝ me. වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සංසති ඌතයාමි මුනින්දස්ස සිරේපාද කරෝනුරේ අධිවාතේ ගුණෝහන්තේ පා අනුකම්පං උපාදාය පතිගම්මාතු මුත්තම අදිවාතේතු නොහන්තේ ගිලාන පච්චයන්නිම අනුකම්පං උපාදාය පතිගම්මාතු අදිවාසේතු නොහන්තේ භේතජ්ජං පරිකප්පිතං අනුකම්පං මුපාදාය පතිගන්හාතු පුද්ගලං අදිවාසේතු අනුකම්පං උපාදාය පතිගන්නා ලෝතුරා බුදුගුණ බලයෙන් හැම හිතකටම සහනයක් වේවා කියන අදහසින් අනුරාධපුර ජයශ්‍රී මහා බෝධිතුම රාජයන් වහන්සේ සිහිපත් කරගෙන ගෞරවයෙන් සාන්ත හඬකින් රන්වන් मम බුදුහාමුදුරු හොඳ බණ දෙසුවා උතමි පහන් මම සිරිපද ගාවා බින්ද බව and රහසින්වත් පව් නොකලසේ පියවරුන්ගේ කරුණාගුණය එක පිඩක් කළද බුදුරජාණන් වහන්සේගේ කරුණා ඥානන්දු මහඳුරට ලහිරු මණ්ඩලක් කෙලෙස ගින්නට මහා මේඝයක් ගමනින් සාම පැවැත්මෙන් සංවර වූ අනාථනාථ වූ අසර down. නමාමි සුගතං සංඝං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං නමාමි සුගතං ගෝනින් අස්වත්තං සන්දිච්චික අකාලික කායේන වාචා චිත්තේන පමාදේන මයාගත අච්චයං කමනේ සංඝ සුපාටිපන්න අනුත්තර අනන්ත සසර පටන් මට සමාව ලැබේවා දෙවනුවද මට සමාව ලැබේවා දන් Amém. උතුම් ශ්‍රී දළදා වහන්සේගේ පිහිටෙන් සියලු සැනසෙල්ල වේවා කියලා සාදු. සිරිගා උත්තම බුදු බලට තිරේවා සිරි සදහම් මත් මහාසංග ගුණසිහිවේවා සිරිදලදා බුදු පිහිට ලැබේවා තෙරුවන් ගුණ දසාටම පැතිරේවා කවුසන්සේ දන සම්ම se හිරිගා උත්තම බුදු බල මතු වේවා සිරිබෝසත් බල සසර දුක් සැනසුම වේවා දිවා අතහිංසානු කෙරේවා කිසිවෙකු හත අවමන්නු කෙරේවා කිසිවෙකු හතනි යුතුකම පමණක්ම දකිවා බියබුදු සිරිතක් බවවැටහේ සැපත ලාබම්වා උතුරු සසරෙහි උප උතුම් බුද්ධාදී රත්නත්‍රයේ අනන්ත සූ විසි ගුණ බලයෙන් මේ මුළු රටටත් සියලු දෙනාටත් සැපතක් සාන්තියක් සැනසීමක්ම වේවා කියල සාධකයන්.